පින්වතුනි සූත්‍ර පිටකය දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා කොටස් පහකට බෙදෙනවා. ඒ කොටස් පහෙන් පළවෙනිම කොටස තමයි දීඝ නිකාය. දීඝ නිකායට අදාළ සූත්‍ර තියෙනවා 34ක්. මේන් එක සූත්‍රයක් තමයි දීඝ නිකායේ දෙවනි කාණ්ඩයට අදාළ මහා ගෝවින්ද සූත්‍රය. දවසක් ලෞතර බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටියේදී පන්සිලු නැත්තම් පංචසික බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපූර්ව වර්ණනාවක් කරනවා බුදුහාමුදුරුව පිළිබඳව උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේට ප්‍රකාශ කරන්නේ අපි තුසිත දෙව්ලොව සතරවරන් දෙවියන් ඉන්න ස්ථානයේදී මෙන්න මේ වගේ සාකච්ඡාවක් අපි කළා. ඒ සාකච්ඡාවේදී බලාපොරොත්තු වුණේ බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව ඇගීමක් කරන්න. බුදුහාමුදුරන්ගේ ගුණ අටක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනවා. බුදු ගුණ අනන්තයි. දැන් නවරහාදී බුදු ගුණ ගත්තත් එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ඥාන සමුදාය ගත්තත් බුදුරජාණන් වහන්සේ තුල තියෙන පිළිවෙත් ගත්තත් ලෝකයේ කාටවත් සමකරන්න බෑ. ඒ නිසා අප්‍රමාණ ගුණ කදම්බයක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුල අන්තර්ගතයි. ඒ නිසා පින්වතුනි මේ පංචසික මේ කරන වර්ණනාව තුළ මේ කරුණු අටේ පළවෙනි කරුණ හැටියට පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ධර්මය දේශනා කරන්නේ කවර චේතනාවකින්ද උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නට පෙළඹිලා තියෙන්නේ ලෝකය පිළිබඳව සෝ භගවා බහුජන හිතාය පටිපන්නෝ බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් බලන්න බොහෝ ජනතාවගේ හිත පිණිස බොහෝ ජනතාවගේ සැප පිණිස බහුජන සුඛාය ලෝකානුකම්පාය ලෝකයාට අනුකම්පාවේ අත්තාය අර්ථය පිණිස හිතාය හිත පිණිස සුඛාය සැප පිණිස කාගේද දේව මනුස්සානම් දෙව් මිනිසුන්ගේ එසේනම් දෙව් මිනිසුන්ගේ හිතසුව සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසීම කරන්නේ. ඒ ධර්මය දේශනා කරද්දී බුදුහාමුදුරෝ ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං ඔන්න බලන්න මේ ධර්මය මුල මැද අග පිරිසිදු දහමකුයි දේශනා කරන්නේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අලුයම පාන්දරම මොකද කරන්නේ? මහා කරුණා සමාපත්තියට සමවදිනවා. මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකය දිහා බලනවා මං අද කාටද පිහිට වෙන්නේ? මගෙන් උදව්වක් උපකාරයක් ලබන්නේ අද කවුද? ඒ පුද්ගලයා කවුරු වුණත් ඒ සතාද මිනිසාද කියලා වෙනසක් නැහැ. ඒ පුද්ගලයා ළඟට හෝ සතා ළඟට පාගමනින් හෝ irdiyen වැඩම කරලා ගත හැකි හැම උත්සාහයක්ම දරලා අර මිනිස්යාව එහෙම නැත්නම් ඒ සතාව සුවපත් කරන්න කටයුතු කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ තුල පැවති අප්‍රමාණ වූ මහා කරුණා ගුණය නිසා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ මහා කාරුණිකෝ නාතෝ කරුණා සීතල හදයන් මේ විදිහටයි හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන්ම සමන්විත උතුමෙකු හැටියට ලෝකයාට පිහිට උනේ පරදුක්ඛේ සති සාදූනම් හදයන් කම්පනං කරෝතිති කරුණා අනුන්ගේ දුක දැකලා හදවතේ ඇතිවන කම්පිත බවට කියනෝ කරුණාව කියලා මේ කරුණාව පින්වතුනි අපේ නම් එකිනෙකාට වෙනස් ඒ වගේම අපේ පුද්ගලයාගෙන් පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට ස්ථානයෙන් ස්ථානයට ඥාතිකම අනුව සහෝදරකම අනුව හිතවත්කම අනුව නෑදෑකම අනුව ලාභය අනුව වෙනස් වෙනවා ආන්න අපේ කරුණාවේ හැටි එතකොට අපේ කරුණාව මහා කරුණාවක් නොවන්නේ අන්න ඒකයි බුදුරජාණන් වහන්සේට තියෙන්නේ මහා කරුණාවක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට ස්ථානයෙන් ස්ථානයට වෙනස් වෙන්නේ නැහැ. පුද්ගලයා කවුරු වුණත් ජාතිය, කුලය, පන්තිය, දුප්පත් පොහොසත් බව කුලවන්තද කුලහීනද මේව සොයන්නේ පිහිට විය යුතු පුද්ගලයාට උපරිම මහන්සියක් දරලා පිහිට වෙලා ඒ විපතින් සැපතකට ගන්නවා ලෞකිකත්වයෙන් ලෝකෝත්තර තත්ත්වයට ගන්නවා ඒකයි ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන මේ වගේ අදහස් තිබිච්ච මේ වගේ ලෝකයාට හිත පිනිස සැප පිනිස කටයුතු කරන කටයුතු කළ දෙව් මිනිසුන්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ ලෝකයේ තවත් කෙනෙක් නැහැ ඒ බුදුහාමුදුරුව පමණයි පින්නතුනේ එහෙනම් බලන්න මේ බුදු ගුණය කොච්චර අගනේද මේ පංචසික දෙවැනි බුදු ගුණය වර්ණනා කරනවා මොකද්ද ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන සුවිශේෂත්වය. දැන් අපි ධර්මයේ ಗುಣ කියමින් වඳිනකොට වඳින්නේ කොහොමද? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ හීති හොඳට මතක තියාගන්න සමහරු වඳිනකොට වඳින්නේ විඤ්ඤෝ හේති කියලා ගාතාව කියන්නේ සම්පූර්ණ වැරදි. විඤ්ඤෝ හේති නෙමෙයි විඤ්ඤෝ හීති. අන්න එහෙමයි කියවෙන්න ඕන. එතකොට මේ ගාතාව තුල තියෙන ಗುಣ හයක්. මොනවද ඒ ಗುಣ හය? සාක්ඛාත සම්දිත්තික අකාලික ඒහිපස්සික ඕපනායික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි මෙන්න මේ ಗುಣ හය තමයි ඔය ධර්මය ධර්මය වඳින ගාතාවෙන් කියවෙන්නේ ඒ නිසා පින්නතුනි මේ ಗುಣ ඇතුළත් ධර්මයක් මේ ලෝකයට දේශනා කළ එකම උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ නිසා මෙවන් කෙනෙක් තවත් ලෝකයේ නැහැ. ඔන්න බුදුහාමුදුරන්ගේ දෙවෙනි ගුණය. මේ පංචසික පෙන්වා දෙනවා. මේ සුදම් ස්වභාවය. එතකොට සක්කාත කියලා කියන්නේ ඇයි මේ ධර්මයට? බුදුහාමුදුරුවෝ ධර්මය මනා ලෙස දේශනා කළ නිසා තමයි මේක ස්වාක්ඛාත කියලා කියන්නේ. මනා ලෙස දේශනා කරයි කියලා කියන්නේ මේ ධර්මය මුල මැද අග පිරිසිදු පැහැදිලි ධර්මයකුයි දේශනා කළේ. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං පාරිශුද්ධං Brahmacharyaං ප්‍රකාශේත එහෙනම් මේ ධර්මය ඒ තරම් මනවින් දේශනා කළ ධර්මයක් වෙන්නතුනේ මුල පිරිසිදුයි ආදි කල්යාණං මැද පිරිසිදුයි මජ්ජේ කල්යාණං අග පිරිසිදුයි පරියෝෂාන කල්යාණං මුල මැද අගා මනාව ගැලපෙන දහමක් බුදුහාමුදුරෝ දේශනා කොට වදාළේ. එහෙනම් මේ ධර්මය සාක්කාතයි. මේ ධර්මය විමුක්ති රස වශයෙන් ගත්තොත් ඒකාකාරයි. එකම අරුතක්. එකයි. විමුක්ති රස වශයෙන් ගත්තොත් එකයි. මේ ධර්මය ධර්ම විනය වශයෙන් ගත්තොත් දෙආකාරයි. මේ ධර්මය පිටක වශයෙන් ගත්තොත් තුන් ආකාරයි. ඒ කියන්නේ විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය. මේ ධර්මය නිකාය වශයෙන් ගත්තොත් පස් ආකාරයි. ඒ තමයි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. මේ ධර්මය අංග වශයෙන් ගත්තොත් නව ආකාරයි. නවාංග සත්තු ශාසනය කියන්නේ ඒකයි. සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ગાතා උදාන ඉතිවුත්තක ජාතක අද්භූත ධම්ම වේදල්ල වශයෙන් මේ නවාංග සත්තු ශාසනය දේශනා කරලා තියෙනවා. ඒ වගේම මේ ධර්මය ස්කන්ධ වශයෙන් ගත්තොත් 84000යි. 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ ඒකයි. බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මය මනවින් දේශනා කළා කියලා කියන්නේ ඒකයි ස්වාක්ඛාත කියලා කිව්වේ ඒකයි පින්නතුනේ බලන්න එහෙනම් ඔය ධර්මයේ එක ගුණයක් සරලව ඒ වගේම කෙටියෙන් මතක් කළේ පින්නතුනි මේ ධර්මයේ තියෙන තව ගුණයක් තමයි සම්දිත්තිකෝ මේ සාන්දෘෂ්ටිකයි ඒ කියන්නේ මේ භවය තුලදීම ප්‍රත්‍යක්ෂව දකින්න පුළුවන්. මේ භවය තුලදීම ප්‍රත්‍යක්ෂ ලෙසම ආයි මේක ඊළඟ භවයට ගිහිල්ලා දකින්න නෙවෙයි මේ භවයේම එය අතඹුලක්ෂේ දකින්න පුළුවන් ධම මේක අත්දැකීමට ලක් කරන්න පුළුවන් ධමයි මේ ධර්මය ශ්‍රවණය කරලා සත්‍ය නම් Tamanට වටහා ගන්න පිළිගන්න අසත්‍ය නම් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඒ නිසා සැබෑ දහම කුමක්දයි වටහාගෙන එය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන. තුන්වෙනි ගුණය තමයි මේ ධර්මයේ තියෙන අකාලික ගුණය. අකාලිකයි මේක ඕනම කාලයක කල් නොයවා විපාක දෙනවා ඒ කියන්නේ මාර්ග චිත්තය ළඟට තියෙන්නේ ඵල චිත්තය මග ඵල ලබනවා කියන්නේ ඒකයි එතකොට මෙන්න මේක අකාලිකයි කියලා කිව්වේ කාලයක් අරගෙන නෙමෙයි මේක ඕනම මොහොතක අත්දකින්න පුළුවන් මාර්ග සිත ළඟට ඵල සිත පවතින ඒ මොහොතේම ධර්මය අධ්‍යක්ීමට ලක් කරලා නිවනට සැපමිනෙන්න පුළුවන් ධමයක්. ඒ වගේම කියනවා ධර්මයේ හතරවෙනි ගුණය තමයි ඒහිපස්සික. ඒහිපස්සික කියන්නේ එන්න. ඇවිල්ලා බලන්න. මේ ධර්මය දකින්න. ඒව බලව මෙන්න මෙහෙම කියන්න පුළුවන් ඕන කෙනෙකුට. මොකද ඒ තරම් නිර්මල දහමක්. මේ දහම හරවත්, මේ දහම බරවත්, මේ දහම පළවත්. ඒ නිසා මේ ධර්මය කාටවත් පළදායි නෑ, අර්ථයක් නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ තරම්ම වටිනා දහමකුයි ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. එතකොට ධර්මයේ තියෙන පස්වෙනි ගුණාංගය තමයි ඕපනයික. ඕපනයික කියන්නේ තම තමන්ගේ සිතට එලවා ගත හැකි නැත්නම් ළඟා කරගත හැකි නැත්නම් දැකිය හැකි එහෙම නැත්නම් අත්විඳිය හැකි එහෙමත් නැත්නම් අවබෝධ කළ හැකි දහමක් මේ දහම කාටවත් එයාට පුළුවන් මට බෑ කියලා පැත්තකට දාන්න බෑ. තම තම තම තමන්ගේ චිත්ත સંතාණයට ලං කරගන්න පුළුවන් ධම. හයවෙනි ගුණාංගය තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. එයින් කියවෙන්නේ නුවණැතියන් විසින් වෙන වෙනම තම තමා විසින්ම අවබෝධ කළ යුතුය කියන එකයි. නුවණැතියන් වෙන වෙනම තම තමන් විසින්ම අවබෝධ කරගන්න ඕන. ඒක නිසා තම තම නැනපමණින් දැනගත යුතු. ලෝවැඩ සංගරාවේ පෙන්වා දෙන්නේ හිමයි. තම තමන්ගේ නැනපමණින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි තම තම නැනපමණින් දැනගන්න පුළුවන්. ඔන්න ධර්මයේ තියෙන දෙවනි ගුණාංගය තමයි ධර්මයේ ඇතුළත් මේ ಗುಣ 6 පිළිබඳව විස්තර කිරීම. එතකොට මේ ධර්මයේ තියෙන මේ ಗುಣ 6 පින්නතුනි විස්තර කරන්නේ නැත්තම් මෙවන් ධර්මයක් හඳුන්වා දීලා තියෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුහාමුදුරුව තුල තියෙන තවත් විශේෂත්වයක් තමයි එය. ඔන්න දෙවැනි බුදුරජාණන් වහන්සේ තුල පවතින දෙවැනි සුවිශේෂී ලක්ෂණය මේක ලෝකේ කාටවත් නැහැ බුදු කෙනෙකුට පමණයි බුදුරහාමුදුරුව පිළිබඳව තවදුරටත් වර්ණනාවක යෙදෙන මේ සුදම් සභාවේ පෙන්වා දෙනවා භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවෙම ලෝකයාට ඇත්ත දකින්ද ඉගැන්වුවා. මෙන්න මේවා කුසල. මෙන්න මේවා අකුසල. මේවා වැරදි සහිතයි. මේවා වැරදි රහිතයි. මේවා සෙවිය යුතු දේවල්, මේවා නොසෙවිය යුතු දේවල් කියලා මේවා ලාමකයි, මේවා උතුම්. මෙන්න මේ විදියට පින්වතුනි ධර්මය පිළිබඳව කියලා දෙනවා. මෙන්න කුසල් මෙන්න අකුසල්. මෙන්න වැරදි සහිත දේ මෙන්න නිවැරදි දේ. මෙන්න ඔබ සෙවිය යුතු දේ මෙන්න ඔබ නොසෙවිය යුතු දේ. මෙන්න ලාමක ධර්ම මෙන්න උතුම් ධර්ම. මෙන්න බලන්න කොච්චර කදිම පුළුල් විග්‍රහයක්ද ධර්මය පිළිබඳව කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපට පේනවා බුදුහාමුදුරුව තුල තිබිච්ච සුවිශේෂී තවත් ගුණාංගයක් තමයි අපි ඔය මතක් කළේ පන්සිලු මේ පිළිබඳව කරන වර්ණනාව තුලින් ඊළඟට බලන්න බුදුහාමුදුරුව තුල තියෙන තවත් ගුණයක් හතරවෙනි ගුණය පෙන්වනවා නිවනට අදාළ පිළිවෙත් මනවින් පෙන්වා දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ පුද්ගලයාව රැවටීමකට මම්මුලා කිරීමකට ලක් කළා නැහැ. උන්වහන්සේ හැම විටම එක එල්ලේම කියලා දුන්නේ නිවන් මඟ. නිවනට අදාළ පිළිවෙත මෙන්න මේකයි. ඒ නිසා මේ පිළිවෙතේ ගමන් කරන්න. එනම් චතුරාර්ය සත්‍යය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ මාර්ග සත්‍යයට අදාළ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8කින් යුක්තයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ ಗುಣ වලින් සමන්විතයි මේ ಗುಣ ඇතුළත් ඒ නිසා නිවනට අදාළ වන දේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසායි බුදුහාමුදුරුවන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කළ පිරිස් ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ අය ප්‍රකාශ කරනවා මොකද්ද? අභික්ඛන්තං බොහෝ ගෝතම අභික්ඛන්තං බොහෝ ගෝතම සේයතාපි බොහෝ ගෝතම නික්කුජ්ජිතං වා ඔක්කුච්චේය පටිච්චන්නං වා විවරේය මූල් හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේල පච්චෝතං ධාරේය බලන්න පින්නතුනි නික්කුජ්ජිතං වා ඔක්කුච්චේය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබගේ ධර්ම දේශනාව හරිම අපූර්වයි. යටි කුරු කළා තිබූ දෙයක් උඩු කුරු කොට දක්වන්නාසේ. පටිච්චන්නං වා විවරෙය්‍ය වසා තිබූ දෙයක් විවර කර පෙන්වන්නාසේ. මුල් හස්සවා මග්ගං ආචික්කේය මම් මුලා වූ වෙකුට සැබෑ මාවත පෙන්වන්නාසේ. අන්ධකාරේ වා තේල පච්චෝතං ධාරේය අන්ධකාරයේ සිටින කෙනෙකුට ආලෝකේ දක්වන්නාසේ ඔබ දහම් දෙසුවා මොන්න තරන්නම් පැහැදිලාද මෙවැනි ප්‍රකාශයක් කරන්නේ ධර්මයේ ශ්‍රවණය කළ බමුණන් සිටවරුන් මේ ප්‍රකාශය කරන්නේ. එහෙනම් නිවනට අදාළ යම් පිළිවෙතක් වේද සීල සමාධි ප්‍රඥා වශයෙන් අන්නේ සීලයත් සීලයෙන් සමාධියට යන හැටිත් සමාධිය ප්‍රගුණ කළ ප්‍රඥාව වඩන ආකාරයත් බුදුරජාණන් වහන්සේ අනුතන වතාලා. ඒ නිසා නිවනට අදාළ පිළිවෙත් මනවින් පෙන්වා කියලා මේ පන්සිලු මේ සුදම් සභාවේ මතක් කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ තුල ඇතුළත් ඊළඟ ගුණය පස්වෙනි ගුණය වශයෙන් කියනවා භාග්‍යවතුන් වහන්සේ ඵල සමවතින් වැඩ සිටි. එහෙනම් සමවත් සුවයෙන් තමයි බුදුහාමුදුරුව වැඩෙන්නේ. බුදු හිත තුල ඊර්ෂාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම තරංගය වැනි මේ සිතුවිලි නැහැ. අන්න එවැනි සිතුවිල්ලක් නැතුව බුදුහාමුදුරුව සමවත් සුවයෙන් තමයි වැඩ ඉන්නේ. මොන තරම් ඒ සිත නිර්මලද? මොන තරම් ඒ සිත පිරිසිදුද? එහෙනම් පිරිසිදු වූත් නිර්මල වූත් සුවිශේෂී දහමක් බුදුහාමුදුරුව දේශනා කරා කියලා මෙතෙන්දි පෙන්වන. හයවෙනි ගුණය තමයි බුදුහාමුදුරෝ ගැන කියද්දි පෙන්වා දෙන බුදුහාමුදුරන්ට විවිධ ප්‍රත්‍යලාභ ලැබුණා. කීර්තිලාභ ලැබුණා. ඒ වුණාට කිසිදු දෙයක ඇලී ගැලී කටයුතු කරේ නැහැ. උන්වහන්සේ හැම වෙලාවෙම සමසිතින් සියල්ල පිළිගත්තා මිස ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා මේ හැම එකක්ම සැප දුක් මේ කුමන දෙයක් ජීවිතයට උදා වුණත් ඒ හැම දෙයක්ම සමසිතින් බාරගන්න තරම් බුදුරජාණන් වහන්සේට හැකි වුණා. උන්වහන්සේ ප්‍රත්‍යලාභ හමුවේ කිසිසේත් චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සැලුනේ නැහැ. කම්පා උනේ නැහැ. ඒ නිසා උන්වහන්සේ తాදී ගුණයෙන් යුක්ත කෙනෙක්. බුදුහාමුදුරුවෝ ගැන කොච්චර නිඳා කළාද මිනිස්සු. වගේම කොච්චරනම් ಗುಣ වර්ණනා කළාද නමුත් ඒ නින්දාව හමු වේ හෝ ප්‍රශංසාව හමු වේ කිසිසේත් සැලීමටපත් උනේ නැහැ එහෙනම් එයත් සුවිශේෂී කාර්යයක් ඔන්න බුදුහාමුදුරුව තුල තිබිච්ච තවත් උදාර ගුණයක් පන්සිලු පෙන්වා දෙනවා හත්වෙනි ගුණය තමයි බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ගුණයෙන් යුක්තයි. මොනවද? බුදුහාමුදුරු යමක් කියන්නේද ඒ දෙමයි කරන්නේ. යමක් කරන්නේද ඒ දෙමයි කියන්නේ. ඔන්න බලන්න බුදුහාමුදුරුවන්ගේ ගුණ කොච්චරද කියලා. යමක් කරනවා නම් යමක් කියනවා නම් ඒ දෙයමයි කරන්නේ. යමක් කරනවා නම් ඒ දෙයමයි කියන්නේ. සාබුදු ආමඳුරෝ යතවාදී තථාකාරී යතහකාරී තතහවාදී. බුදුරජාණන් වහන්සේ තුල රහසින් වත්පව් කලේ නැති ගුණයකුයි තිබුණේ. ඒ නිසා යමක් කිව්වද ඒ දේ කළා. යමක් කළාද ඒ දේ කිව්වා. සා කොයි වෙලාවකවත් බුදුහාමුදුරුවෝ පිටට එක ජීවිතයයි අභ්‍යන්තරයේ තව ජීවිතයයි ක්‍රියාත්මක කළා. ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්තේ නැහැ. ඒ කියන්නේ පිටට එක ජීවිතයයි අභ්‍යන්තරයේ එක ජීවිතයයි ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තේ නැහැ. අභ්‍යන්තරයේ තියෙන ජීවිතේමයි පිටට පෙන්වන්නේ. කොයි වෙලාවකවත් එකක් කියලා තව එකක් කරේ නැහැ. එහෙම නැත්තම් යම් දෙයක් කරලා වෙන දෙයක් කිව්වේ නැහැ. කියන දේ කළා, කළ දේ කිව්වා. ඒ නිසා බුදුහාමුදුරුවෝ රහසින් වත්පව් කළ කෙනෙක් නෙවෙයි. රහසින් වත්පව් නොකලසේක කියලා කිව්වේ ඒකයි. එහෙනම් බලන්න පින්වතුනි මොනතරම් බුදු ගුණ උත්තරීතරද මෙන්න මේ බුදු ගුණ බුදුරජාණන් වහන්සේ තුල තිබුණා ඒ වගේම අටවෙනි ගුණාංගය හැටියට පෙන්නනවා බුදුරජාණන් වහන්සේ විචිකිච්ඡාව දුරු කළ කෙනෙක්. එතකොට විචිකිච්ඡා උන්වහන්සේ තුල සැකකටයුතු යමක් නැහැ. සියල්ල දුරු කළ උතුමේ. මෙවැනි කෙනෙකු අතීතයේ හිටියෙත් නැහැ වර්තමානයේ ඇත්තෙත් නැහැ ඉන්නවනම් බුදුහාමුදුරුව පමණයි මේ ಗುಣ වලින් සමන්විත උතුමෙක් ලොව පහළ වුණා නම් ඒ බුදු කෙනෙක්ම පමණයි පින්වතුනි. පොදුන් කෙනෙකුට මෙවැනි ಗುಣ අහල අහලටවත් පැමිණීමේ හැකියාව නැහැ. උන්වහන්සේ හැම මොහොතකම නිහතමානී ගුණෙන් මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් මහා ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කළ උතුමේ ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාණ ගුණ කදම්බයකින් යුක්තයි කියලා මතක් කරගන්න. බුදු ගුණ මේ විදියට මේ මහා ගෝවින්ද සූත්‍රයේ සඳහන් වන පරිදි මේ පන්සිලුගේ වර්ණනාව පරිදි මේ විදියට දැකීමේ හැකියාවක් අපි තුල ඇති කරගන්න ඕන. ඒ තමා තුල එවැනි හැකියාවක් බුදුහාමුදුරුව තුල එවැනි හැකියාවක් ඇති කර ගැනීම බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි අපි තුල ඇති කරගන්න ඕනේ එන්න එන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතුව මේ தත්ත්වයටපත් වෙන්න බෑ. දැන් කෙනෙක් කියනවා නම් ශ්‍රද්ධාව ඕනේ නෑ සීලයත් ඕන නෑ කෙලින්ම නිවන් දකින්න පුළුවන් කියලා ඒක මහත් මිත්‍යාවක්. ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕන දේ තමයි ශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාව නැතුව මේ தත්ත්වය ඇති කරගන්න බෑ. ශ්‍රද්ධාවෙන් තමයි සීලයට යන්න ඕන. සීලයෙන් තමයි සමාධියට යන්න ඕන. සමාධියෙන් තමයි ප්‍රඥාවට යන්න ඕන. ඒ නිසා සීල සමාධි ප්‍රඥා මේ ආකාරයට ගමන් කරන්නේ ඉස්සෙල්ලා ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. ශ්‍රද්ධාව ඇති කරගන්න නම් බුදුහාමුදුරුවන්ගේ ගුණ දකින්න ඕන. බුදු ගුණ දකිමින් කටයුතු කරනවා නම් අන්න එතන තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තාම ධර්මය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න අමාරු නෑ. සංඝයා ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න අමාරු නෑ. එහෙම වුණොත් මේ ශ්‍රද්ධාව ඔස්සේ ඉදිරියට ගමන් කරමින් අපට පුළුවන් වෙනවා පින්වතුනි නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඒ නිසා බුද්ධානුස්සතිය වඩන්ඩ හොඳම ඊටාම වැදගත් බුදු ගුණ සමුදායක් තමයි මේ සූත්‍රයේ පළමු කොටසෙන් මතක් කරලා දෙන්නේ. ඒ නිසා මේ බුදු ගුණ දකිනවනම් අපිට පුළුවන් වේවි සැබෑ ශ්‍රද්ධාවන්තයෙක් හැටියට බුද්ධානුස්සතිය වඩලා අපේ ජීවිතය තුළ ප්‍රඥාව ඇති කරගන්න. එය නිවනට පාදක වේවි. එවැනි තත් ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති නිකායේ මහා ගෝවින්ද සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නතින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.